නමෝ බුද්දාය. තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. සුපුරුදු විදිහට අද දවසේදීත් ඔබ මේ එකතු වෙලා ඉන්නේ ධම්සරණේ සදහම් පිළිසඳරත් සමගින්. අද දවසේදීත් ඔබට වැදගත් වෙන, ඔබ දැනුම්වත් වෙන්නට ඕන මාතෘකාවක් තෝරාගෙන ඇවිත් තියෙනවා. මේ සදහම් පිළිසඳර අරගෙන යන්නට ඉතින් ආරාධනා කරනවා හොරාවක කාලයක් අපිත් එක්ක රැඳී ඉන්න එකතු වෙන්න කියලා. අද දවසේදීත් බොහෝ දෙනෙකුගේ ඉල්ලීමත් එක්ක බොහෝ දෙනෙක් මතු කරලා තිබ ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න අද දවසේදීත් අපි සූදානමින් ඉන්නවා. ඉතින් අද දවසේදීත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ස්ථානයට බොහොම ගෞරවයෙන් මේ පින්වත් මෑණන් වහන්සේ වැඩම කර ඉන්නවා. ඉතින් අපි මේ පින්වත් මෑණන් වහන්සේව බොහොම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා. නමෝ බුද්ධාය අවසරයි පින්වත් මෑණන් වහන්සේ. පිනත් මෑණන් වහන්ස අපි මේ කතා කරන්න යන මාතෘකාව තරමක් සුවිශේෂී සහ මේ පසුගිය කාලයේ පුරාවටම වැඩසටහන් බැලුවහම දම්සන්නේ වැඩසටහන් තුළට බොහෝ දෙනෙක් යොමු කරපු ලිපි අතර තිබ්බ ගැටලුවක් තමයි අද දවසේදී අපි මාතෘකා කරගෙන කතා බහ කරන්න ඕන කියලා හිතුවේ. එනිසාවෙන් පින්වත් මෑණන් වහන්ස අද දවසේ අපි හිතුවා මේ පැවිදි සමාජය කාන්තා පැවිදි සමාජය පිළිබඳව කතා බහ කරන්නට ඕන කියලා. අපි මේ කාරණාව ආරම්භ කරමු පින්වත් මෑණින් වහන්සේ වර්තමානයේදී මේ කාන්තාවන්ගේ පැවිදි සමාජය කොයි ආකාරයෙන්ද පවතින්නේ කොයි ආකාරයේ මුහුණුවරක්ද ගන්නේ කියන කාරණාවත් එක්කම අපි මේ පිළිසඳර ආරම්භ කරමු. පරම පූජනීය මගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේට ගෞරවාදර නමස්කාරය වේවා. වර්තමාන පැවිදි කාන්තා සමාජයේ ඒ ගැන කියන්න කලින් මම චුට්ටක් අතීතයට යන්න. පැවිදි කාන්තා සමාජේ. ඒතර මේකේ ඉතිහාසය ගත්තාම ටේෂා අද වගේ නෙවෙයි. පැවිද්දට ගියයින් පස්සේ කාන්තාව පූජනීය වුණා. පැවිද්දට ගියයින් පස්සේ. මම මේ කතා කරන්නේ අවුරුදු 2500 ගන්න ආපස්සට ගිහිල්ලා. එතකොට මහා ප්‍රජාපති ගෞතම රහතන් වහන්සේ ඒ උන්වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ වෙච්ච වෙච්ච පැවිද්ද කාන්තා පැවිද්ද. කොච්චර පූජනීයයිද කියලා කියන්නේ මහා ප්‍රජාපති ගෝතම රහතරින් වහන්සේ පිරිනුවම් පාපු වෙලාවේ ඒ දෙහෙට අත ගැහුවේ ත්‍රිේෂා මිනිස්සු නෙවෙයි. මහා ප්‍රජාපති ගෝතම තෙරණ වහන්සේගේ දේහය ගිය සතරවරන් දෙවිවරුන්ගේ කර පිටින්. ඒක පිරිනුවම් පාවදාලා 500ක් භික්ෂුණීන් වහන්සේලා දෙවිවරුන්ගේ කර පිටින් ගියේ. දෙවරු දසදහසක් ලෝක ධාතු වලින් ඇවිල්ලා සියුම් අත්මවමව අපිත් මේ තෙරණිය වහන්සලාගේ චිතකයට කරගහන්න ඕනා කිය කිය කරගැව එච්චර පූජනීය එක. එච්චර පූජනීයයි. ඒකට ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ දැන් කවදේවන පිටිසරගිතුමාගේ කාලේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරයින් පස්සේ ඇත්තම කිව්වොත් ඉස්සල්ලාම බණ අහලා පැවිදි වෙන්න ඇහුවේ පිරිමි කෙනෙක් නෙවෙයි. එහෙමයි. ඒක සාමාන්‍ය කාන්තාව හැමතිස්සෙම පස්සෙන් ඉන්නේ සාසනෙ ගත්තාව. හැබැයි ලංකාවේ පැවිද්ද ආරම්භ ගත්තාම ඉස්ලාම් පැවිදියන්ට ඇහුවේ කාන්තාවක්. හැබැයි ටිරේචා පැවිදිනේ කාන්තාවක් නෙවෙයි. එහෙමයි. ඒකත් මුල්තන ගියා. පිරිමි. පිරිමි අරිට් එකේ ඇමතුමා පැවිදුනේ. හැබැයි ලංකාවේ ඉස්සල්ලාම මිහිඳු මහරහතන් වහන්සේගේ බණහලා දැන් දෙවනි දවසේ රහතන් වහන්සේගේ දෙවනි දවසේ අනුලා බිසව රජ බිසව සෝවාන් වුණා. තුන්වෙනි දවසේ බණහල සකදාගාමි වුණා. ඉස්සල්ලාම මහණෙන්න ලංකාවේ ආපු කාන්තාව සකදාගාමි කෙනෙක්. පූජනීයයි. දෙවියන් බඹුන් වන්දනා කර පූජනීය චරිතයක් තමයි ඉතිහාසෙ ගත්තාම. මේ භික්ෂුණීන් වහන්සේලා කියලා කියන්නේ. දැන් අද ගත්තාම අපිට දකින්න හම්බ වෙනවා වර්තමානයේ පැවිදි කාන්තා සමාජය තුළ දස් සිල්මයිනూరు. එහෙම. පිනොත් මෑණියන් වහන්සේලා සිල්පද 10ක් ජීවිතේ පරදුවට තියලා ආරක්ෂා කරගෙන මේ බඹසරට කැප වෙලා උත්සාහයක් ගන්නවා. ඒතර මේ තියෙන්නේ ටිරේෂා අර ඉස්සර වගේ වේගෙන් අධිගමයකට පත් වෙන එක රහත් වෙන කාලේ නෙවෙයි. නේ? එහෙම කාලයක් තිබ්බා. ඒතර මේ කාලේ ගත්තාම බොහොම අහිංසකව. සීල් ගුණ දහම් දියුණු කරගෙන, තමන්ගේ ගුණ සම්පත් විනාශ නොකරගෙන, හැබැයි සීලයට ලොකු ගෞරවයක් තියෙන අදට. අදටත් තියෙනවා. අදට ඉස්සර සාපේක්ෂව දැන් තියෙන පින් දහම් රැස් කරන වත් පිළිවෙච්චරගෙන ගුණ දහම් දියුණු කරගෙන උත්සාහයක් ගන්නවා මේ සාසනය තුළ තමන්ගේ සාසනික ජීවිතය ගෙනියන්න. ඒතර මේකත් උතුම්නේ. මේකත් උතුම්. හැබැයි ඉස්සර ඉස්සර ගත්තාම මේ භික්ෂුණීන් වහන්සේලාට රජවරුන් ගනුග්‍රහය තිබ්බා, සිටුවරුන් ගනුග්‍රහය තිබ්බා. ලොකු ගෞරවයක්, ලොකු පිළිගැනීමක් තිබ්බා. අද වෙනකොට ටිරේෂා මේ භික්ෂුණීන් වහන්සේලා වෙනත් පින්වත් මෑණියන් වහන්සේලා මේ ශාසනික ජීවිතය ගෙනියන්නේ බොහොම දුෂ්කරයි. බොහොම දුෂ්කරයි. ඒ හින්දා අතීත විස්තරිත් එක ගත්තාම අතීතයට ගලප ගලප කතා කරනවා අද තියෙන අද තියෙන මේ පැවිදි කාන්තා සමාජය තුළ මේ කාන්තාව පැවිදි ජීවිතයකට ඇතුළු වෙලා ඒ පින්වත් මෑණියන්සලා දුෂ්කර ජීවිතයක් ගත කරනවා කිව්වොත් වැරදි නෑ වහන්ස දැන් වර්තමාන පැවිදි සමාජයේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව තමයි මේ පින්වත් මෑණියන් වහන්සේ අපිට මේ ආයුරෙන් විග්‍රහ කරමින් අතීතයේ ඉඳලම මේ කතා බහ පිළිසඳර අපි ආරම්භ කරමින් ආවේ වර්තමානයේ දක්වාම. පින්වත් මෑණියන් වහන්සේ දැන් ගොඩාක් අය වර්තමාන තරුණ තරුණියන්ට මේ තරුණියන්ට තියෙන ගැටලුවක් තමයි පැවිදි වෙන්නට ලොකු කැමැත්තක් තියෙනවා. උනන්දුවක් තියෙනවා. පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා ඇතුළත්වන කැමැත්තෙන් සහ මං අර කලිනුත් කිව්වා වගේ පින්නතනස අපිට ගොඩාක් ලිපි ලැබිලා තියෙන්නේ මේ පැවිදි වෙන්නේ කොහොමද මට කැමැත්තක් තියෙනවා නමුත් gederin අවකාශයක් ලැබෙන්නේ නැහැ එහෙම නැත්නම් මම රැකියාවක් කරන ගමන් ඉන්නේ නැත්නම් වෙනත් හේතු වෙනත් ගැටලු මේ විදිහට විවිධ හේතු ඉදිරිපත් කරමින් පවා මේ අය පැවිදි වෙන්නට උත්සාහ කරනවා ඒකට පින්නත් මෑණින් වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්නට තියෙන හේතු සහ මේ වර්තමානය තුළම එහි දින සාර්ථක අසාර්ථක භාවයත් මං හිතන්නේ විග්‍රහ කරමින්ම අපි මේ කතා බහ කර කරන්නට මොන මොකද බොහෝ දෙනෙක් උනන්දුවෙන් ඉන්න නිසා වේ. එහෙම මට හිතෙනවා මෙහෙම කාන්තාව කිව්වහම ස්වභාවයෙන්ම ටිකක් හැඟීම් බර චරිතයක්. එහෙමයි. හැබැයි මේ හැඟීම් බරකමයි ලාමකකමයි බොළඳකමයි එක පැවිද්ද කරන්න නම් අමාරුයි. එහෙමයි. අමාරුයි. දැන් අපිට පේනවා පැවිදෙන්න ආසාවෙන් ඕනි තරම් අසපුවට එනවා ගැල්ලමයි. හැබැයි ආව පමණින් පැවිද්ද හිත අලවගෙන ඉන්න හැමෝටම හැකියාවක් නැහැ ටිලේෂා. දැන් මං ගත්තොත් එහෙනම් මන් ඉන්න කලින් මේ අසපේ ප්‍රෙදින්ඩාව පිරිස ගත්තම සෑහෙන පිරිසක් ඇවිල්ලා තියෙනවා. නම් තියෙන උපතේ සටහන් කරලා. එහෙම. හැබැයි අද වෙනකොටත් මේ අපේ හැම වුණා අනගාരികා භාවනා සපෝතුල්. ඒ පැවිදි ජීවිතයට පත්වෙච්ච ඔක්කොම මෑණියෝ හසල ගාන ගන්නොත් 100 ගානයි. 100 ගාන පොතේ තියෙනවා දිගට නම් විස්තර. එහෙනම් මේ පොඩි පොඩි සිද්ධි මුල් කරගෙන පැවිද්දකට එනවා කියන්න සාර්ථක දෙයක් නෙවෙයි. අද ගොඩාක් වෙලාවට කලබල වෙලා හිතන්න ප්‍රේම සම්බන්ධතාවය කැඩුනා. හිතනවා මම රිද්දන්න මහාන වෙන්න ඕන. මෙහෙම එකක් තියෙනවා. ඒ කාටවත් රිද්දන්න පාවිච්චි කරන කන් නෙවෙයි පැවිදිකම කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔන්න මම කියන්නේ මේ ඇවිල්ලා දුවලා කිව්ව දේවල්. එහෙම. නැත්නම් මම ඒවා දන්නේ නැහැ නේ. එහෙමයි. සමහර දුවලා ඇවිල්ලා කියනවා මම යාළු වෙච්ච පිරිමි ළමයා බොණ්ඩක් බැවිලා. ඒතර මම හිතුවා මම පැවිදි මම මේ කියන්නේ මේ ඇත්තටම වෙච්ච එකක්. මම හිතුවා මම පැවිදෙන්න ආවෙන් පස්සේ යාට රිදිලා යා බීමත්ත්වම නවත්තයි කියලා. ඊට පස්සේ මං ඇහුවා එතකොට ඔයා දැන් යා බීමත්ත්වම නැවැත්තුවොත් එම ආපහු යනවද? ඔව් මගේ අරමුණ ඒක. ඒතර බැරි වෙලාවත් එයා සිවුරක් දරාගත්තා නම් එහෙම මේ සාමින් වහන්සේ නමක් චීවරෙන් යනවා වගේ නෙවෙයි මෑණි වහන්සේ නමක් චීවරේ දාලා ගියන් පස්සේ වෙනස්. එහෙම. ඒතර ඒ තීරණේ චුට්ටක් කල්පනා කරලා ගන්න ඕනේ. ඊට තවත් සමහර පිරිස ඉන්නවා ආ ඉගෙනීම කඩාකප්පල් වුණාම ඊගාට තෝරගන්න අපැවිද්ද. තවත් සමහර අය ඉන්නවා තමන්ගේ සාමිය නැති වුණා කියලා ඊගාට තෝරගන්න අපැවිද්ද. තවත් සමහර අය ඉන්නවා මගේ දරුවෝ මට සලකන්නේ මම යාලා අමාරුවෙන් හැදුවේ. අමාරුවෙන් හැදුවේ මට යන යන gederin යන යන gederin වෙනස්කම් වුණා. ඒ හින්දා මට මේ වෙනස්කම් දරන්න බෑ කියලා පැවිද්ද තෝරගන්නවා. බුද්ධ කාලේ දේවල් බලබලා දැන් බුද්ධ කාලේ එහෙම පැවිදි වුණානේ. පොඩි සිද්ධියක් යන ටීරේෂට සෝනා කියලා තෙරින් වහසන මග විස්තරයක් තියෙනවා. මේ දරුවෝ 10 දෙනෙක් හදපු අම්මා කෙනෙක් ගෙවල් 10ෙම වෙනස්කම් විවි විවි විවි ගිය අන්තිමට මේ අම්මා ඒ දරුවන්ගෙන් වෙන අසාධාරණයට ගැටෙන්න යන්නේ නැහැ. එයා හිතුවා මේ අසාධාරණ සංසාරෙම අයින් වෙන්න ඕන. අයින් වෙන්න ඕන. හැබැයි ඒ අම්මා සාසනෙට ආවෙන් පස්සේ සාසනෙත් අමාරු නටිරේෂා. කටයුතු කරගෙන යන්න. මොකද වයසක භික්ෂුණියක්. එතනත් හරියට අඩන්තෙට්ටම්කම වුණා. හැබැයි ඒ ඔක්කොම මැද්දේ කොහොම හරි ශාසනික ජීවිතයක නිකලෙස් වුණා. එහෙමයි. නිකලෙස් වුණා. ඒ ඒ අම්මා මීට කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර බුද්ධ ශාසනයෙන් ලපින් කරගෙන ආව එක්කෙනෙක්. ඒතර ඒක දිහා බලලා අදම්ම කෙනෙක් මමත් ශාසනයට ගිහිල්ලා ප්‍රමාදිලා නිකලෙස් වෙනවා මේ ජීවිතෙම කියලා හිතුවොත් ටිකේෂ ඒක සාර්ථකත්වයක් නැහැ. මොකද එහෙම නිකලෙස් වෙන්න පින්බලයක් අද කාලේ මිනිස්සු තුළ මේ වර්තමානයේ නැහැ. මං කියනක තේරෙනවද සමහර? එතකොට මටත් එහෙනම් පුළුවන් වෙයි මේ දරුවන්ගේ සිද්ධි වලට ගැටෙන්නේ නැතුව ඉඳලා මමත් සාසනයට ගිහිල්ලා මම නිකලෙස්සලා මේ ප්‍රශ්න ඉවර කරනවා කියලා හිතනවට වඩා හොඳයි ටිකක් ඉවසලා ටිකක් ඉවසලා ඒවට මුහුණ දෙන්න පුළුවන්ද කියලා බලන එක. මොකද සමහරක් අය ඉන්නවා මේ ආර්ථික වශයෙන් ගැටලු තියෙනවා නම් ඒ ඒ අය තෝරගන්නවා පැවිදි වෙන එක තමයි සුදුසු. පැවිදි වෙන එක සුදුසුයි කියලා. ඒවට උත්තරේ නෙවෙයි පැවිද්ද කියන්නේ. ඒවට උත්තරේ නෙවෙයි. ඉස්සරත් තිබ්බ ඩිරේෂා. එහෙම පැවිද්දක් තිබ්බා. කියන්නේ මේ සමහර අය ඉන්නවා මගේ ඥාතියින් මට බලන්නේ නැහැ කියලා මහාන වෙනවලු. එහෙම නැත්නම් මට දැන් ලෙඩයි දුකයි කියලා පැවිදි වෙනවලු. ඔය රට්ටපාලේ කියන සූත්‍රය ඔය ලස්සනට විස්තරේ තියෙනවා. ඊට පස්සේ සල්ලි භාගේ නැති වෙලා ගියා කියලා පැවිදි වෙන්න දෙනවලු. ඊට පස්සේ යාළුවෝ කවුරුත් මට නෑ මම දැන් තනි වෙලා කියලා පැවිදි වෙන්න දෙනවලු. ඒකට ඒ වගේ අරමුණු වලින් එන එකක් නෙවෙයි පැවිද්ද කියලා කියන්නේ. පැවිද්ද කියලා කියන්නේ ධර්මයක් අහලා, ඒ ධර්මයට පැහැදිලා, ඒ ධර්මයට ආස කරලා මම දිවි දෙවෙනි කරලා මේ ධර්මයේ හැසිරෙන්නම් කියලා එන්න ඕනේ. ඒ පැවිද්ද තුළ යම් සාර්ථකත්වයක් තියෙනවා ටිරේෂා. කාන්තාවගේ හිතවල තියෙනවා ටික චංචල ස්වභාවය. එහෙමයි. ඉක්මන් වෙලා ආවොත් එහෙම මම තව සිද්ධියක් කියන්න. දැන් සමහර දරුවෝ ඉන්න ඕනේ දැන් පැවිදි වෙන්න ඕනේ කියලා කොහොම හරි එනවා. අපි කියනවා කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. ධර්මයට ලං වෙන්න. තව ධර්මය අහන්න. අවබෝධයෙන් ඉන පැවිද්ද තමයි වටින්නේ. ඒ හින්දා ඉස්සලා බලන්න මම මේ පැවිදි ජීවිතයට ඔරොත්තු දෙනවද නැද්ද කියලා. දැන් කොටිම කිව්වොත් අපේ අසපුවේ පැවිදෙන්න ආවොත් එහෙම අවුරුද්දක් පැවිදි කරන්නේ නැහැ. එයා උපෝසත සිල් රකින්න පාසිකාවක් විදිහට අවුරුද්දක් ඉන්න ඕනේ. එතකොට එයාට අවස්ථාවක් ලැබෙනවා මම පැවිදි වෙන්න සුදුසුද නැද්ද? මට මේ තනි ජීවිතේ ඔරොත්තු දෙයිද නැද්ද? එහෙම බලන්න එයාට කාලයක් ලැබෙනවා. එහෙම. එතකොට ඔන්න දැන් සමහර ගෑල් ළමයි එනවා හදිස්සි වෙලා. මම පැවිදි වෙනවා කියලා. කලබල වෙන්න එපා කියලා ගෙදර ඇරුවාම ටික දවසකින් එනවා මම විවාහ වෙන්න යනවා. මම විවාහ වෙන්න යනවා රුවන්වැලි සෑයට ගිහිල්ලා මම කරන කටයුතු ටික මොනවද කියලා අහගන්න. අපි සද්ද කරන්න ඒකත් කියා දෙනවා. ඊට පස්සේ ටික දවසකින් එනවා මම දරුවෙක් ලැබෙන්න ඉන්නේ අඟුලිමාල පිරිත කියා ගන්න. එතකොට ඒ දරුවටත් අපි පිරිත් කියනවා. හැබැයි එතකොට හිතනවා ඒක තමයි අපි මේ චුට්ටක් ඉන්නේ කලබල වෙනවා. එහෙමයි. හින්දා චංචල හිතකින් ගන්න තීරණයක් නෙවෙයි පැවිදි වෙන්න යනවා කියන එකට ගොඩාක් කල්පනා කරන්න ඕන. මම හිතන්නේ ධර්මයක් අහලා අවබෝධයෙන් සංසාරයට කලකිරලා කවුරු හරි පැවිදි වෙන්න එනවා නම් එයාගේ පැවිද්ද තුළ සාර්ථකත්වයක් තියෙනවා. අනිත්‍යව චංචලයි. එහෙමයි පින්වත් මෑණියන් වහන්සේ. දැන් ඔය පින්වත් මෑණියන් වහන්සේ ඉදිරිපත් කළා වගේ විවිධ කාරණා විවිධ හේතුන් නිසා මම හිතන්නේ පින්වත් මෑණියන් වහන්සේ පින්වත් මෑණියන් වහන්සේ ලැබිච්ච අත්දැකීම ඇසුරින්ම තමයි මේ කාරණාව පැහැදිලි කරමින් යන්නේ. ඒ නිසා අර චංචල ස්වභාවයකින් යුක්ත නිසාම ස්ත්‍රියගේ හිත ඒක කොහොමත් එහෙමනේ. ඒ නිසාම තමයි භාග්‍යවතුන් වහන්සේ තෙවරක්ම කාන්තාවට පැවිද්ද ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් අවසානයේදී කාන්තාව ඒතනින් ජයග්‍රහණයක් ලබනවා. නමුත් අවාසනාවකට අපිට අද වෙනකොට ඒ හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් කාන්තාවක් විදිහට ස්ත්‍රියක් විදිහට කලබල නොවී හිතලා කල්පනා කරලා ධර්මයේ තුල පිහිටලා මේ ධර්මයට ඇල්මක් ඇති කරගෙන අවබෝධයෙන්ම තමයි පැවිදි වෙන්න ඕන කියන කාරණාව තමයි පින්වත් මෑණියන් වහන්සේ අපට මේ විදිහට පැහැදිලි කරේ. පින්වත් මෑණියන් වහන්සේ ගොඩාක් වෙලාවට තරුණියකට හිතුණොත් පැවිදි වෙන්න මොන වගේ දේවල් පිළිබඳව තරුණිය කල්පනා කරන්නට ඕන. ගොඩාක් වෙලාවට අර අපිට ලැබෙන ලිපිත් එක්ක මම හිතන අද දවසේදීත් අපිට වෙන ලිපියක් ලැබිලා තියෙනවා. තරුණියක් විදිහට පැවිදි වෙන්න හිතුණොත් ඒක නම මොනවද කල්පනා කරන්නට ඕන? මෙහෙමයි ටිරේෂා පැවිදි වෙන්න හිතුණු පමණින් ඇත්තටම පැවිදි වෙන්න බෑ. එහෙම. අද අපි අසපු ගත්තාම මේ අසපු ඇසුරු කරන මම හිතන්නේ බණ අහනවා ඇති ධර්මය ගන්න ඇති ගොඩාක් දියුණුවරු ඉන්නවා. ගොඩක් අම්මලා ඉන්නවා. පැවිදි වෙන්න ආසයි. මේ පැවිදි පින්කම් වලදී අපිට තේරෙන අපි දකින්න කඳුළු හලහලා ඉන්න අනේ මට මට නෑ නේ මේ චීවරයට යන්න කියලා. සිතවිල්ලක් හිතන පමණින් පැවිදි වෙන්න බෑ. ඒතර මං කොහොම හරි මේක ජය ගන්නවා කියලා හිතපු පැවිදි වෙන්න බෑ. එහෙම. පැවිද්දට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඒක තමයි එකක් සංසාරේ පුරුද්දක් තියෙන්න ඕන. පැවිදි වෙලා පිළිවෙත් පුරලා සංසාරේ පුරුද්දක් තියෙන අයට ධර්මයේ හැදි පැවිදි වෙන්න හිතෙනවා. හැබැයි එහෙම පුරුද්දක් තිබ්බට බෑ පිනක් මතුවෙන්නත් ඕනේ. මේ මේ වස්ත්‍රේ පිනකින් ලැබෙන්නේ. ඇත්තටම කිව්වොත් පැවිද්ද කියන්නේ මෙහෙම වචන දෙකක් කියන්න පුළුවන්. සුන්දර දෙයක් හැබැයි දුෂ්කර දෙයක්. දුෂ්කර දෙයක්. එතකොට පැවිදි වෙන්න හිතන තරුණියක් හිතේ මේ මෙහෙම දෙයක් තියෙනවා නම් මම පොඩ්ඩක් ඒක හදන්න. ඒක වැරදි. මොකද ඒ අය හිතනවා ඔන්න දැන් මටම කිව් එකක් මම කියන්නේ. අපි කීපනමක් විතරක් වැඩින් අසුපකට ගියයින් පස්සේ ඔන්න එක තරුණියක් ඇවිල්ලා කියනවා ඔබ වහන්සේලා එකටම වන්දනාවට වඩිනවා. වහන්සේලා දෙනමයි හිටියේ දෙනමම එකට එකටම දානෙට වඩිනවා. වහන්සේලා දෙනම එකටම හින්නවා. ඒතර එකටම ඉන්නව දැක්කම මටත් හිතෙනවා අනේ උතෙන් ටික තියලා පැවිදින්න තියනවා නම් කියලා. ඒක වැරදි අදහසක් ටිවිෂ. එතනම හදන්න සිද්ධ වුණා. අපි දානෙට එකට වඩින්නේ දාන ටිකට වැඩි යුතු නිසානේ. එහෙමයි. නේ? මොකද දාන ගේන පින්නතුන් අපේ පාත්‍රවලට එක වර තමයි දානි පූජා කරගෙන යන්නේ. එතන බුද්ධ වන්දනාවට එකට වඩින්නේ ඒක අසුපේ සම්මතයක් ඒ වෙලාවට බුදුන් වඳිනවා කියන එක. එහෙමයි. හැබැයි පැවිද්ද කියන්නේ හුදකලා එකක්. කාන්තාවන්ගේ හිතවල ස්වභාවයක් තියෙනවා කොයි වෙලාවෙත් තව තැනකට හේතු වෙන්න උත්සාහ කරන එක. ඒක මම හිතන්නේ ගිහි ජීවිතෙත් තියෙනවා. එහෙම නේ? මේ පැවිද්ද කියලා කියන්නේ තනි ජීවිතයක්. පැවිද්ද තුල තියෙනවා කල්යාණ මිත්‍රයන් වහන්සේලගේ ඇසුරක්. ඒක සනීපයි. ඒ වෙන පුදුම සනීපම මේ සනීප ඉඳගෙන කියන්නේ. එහෙම. නේ? ඒක සනීපයි. එතකොට පැවිදි වෙන්න හිතන තරුණියක් හිතන්න හොඳ නෑ. මේ මටත් මෙහෙම මෑණිවසලා අස්සේ ඉන්න පුළුවන් වෙයි. අස්සින්න පුළුවන් වෙයි. එහෙම අස්සේ ඉඳලා කරන එක නෙවෙයි පැවිද්ද කියන්නේ. පැවිද්ද තියෙන හුදකලා රසය. පාඩුවේ ඉන්නවා, පාඩුවේ ධර්මය ගන්නවා, පාඩුවේ ධර්මය හැසිරෙනවා. ඊගොඩ දැන් හිතනවා ඇති අපි කොයි වෙලාවෙ ධර්ම සාකච්ඡා කර කතා කර කර ඇති කියලා. නෑ. අපිට අපේ ගුරු දේවයන් වහන්සේ ධර්ම සාකච්ඡාවට දුන්නේ සතිය ටික දවසයි. නැත්තම් කාන්තාව කියන්නේ කොහොමද කතා බහට ලැබියේ? නේ. කතා බහ පැත්තට ඇදිලා ගියොත් ඒකට කියනවා බස් ආරාමතා කියලා. ඒක පැවිදි අසාර්ථක වෙන්න හේතු වෙන එක. නේ? එහෙනම් ඉස්ලාම් පැවිදි වෙන්න හිතන කෙනෙක් බලන්න ඕනේ තමන්ගේ පැත්ත හැරිලා. මට හුදකලා ජීවිතයක් ඔරොත්තු දෙවිද? කාගේවත් එතෙන්නේ නැතුව ඉන්න. වෙලෙන්නේ නැතුව ඉන්න. හුදකලා ජීවිතයක් මට ඔරොත්තු දෙවිද? ධර්මයේ ශක්තිය අරන් මේ මේ සාසනික ජීවිතේට ඇලෙන්න මගේ හිතට පුළුවන් වෙයිද? ඒකයි අපි අපේ අසුබටාවෙන් පස්සේ අවුරුද්දක් ඉන්න ඕන කියන්නේ. ඉතින් ඒ අවුරුද්ද තුල යාට තීරණය ගන්න පුළුවන් මට ඉන්න පුළුවන්ද බැයිද? නේ? එකපාරට වස්ත්‍රය පෙරෙවුවා නම් ඒ අසරණයි. එහෙම. නේ? එහෙම අසරණ වෙනවා අපි දැකලත් තියෙනවා. නේ? ඊගවට දැන් කෙනෙක් හිතනවා සමහර ලාවට මම දැන් හොඳට ධර්මය අහලා තියෙනවා. ඉන්න ඕන තැනක මට පැවිදි ජීවිතය කරගෙන යන්න පුළුවන් කියලා. මට කුටියක් හදාගත්තොත් මම සිවුරක් පොරවගත්තොත් මම හිස් බාගත්තොත් මට මේ ධර්මයේ සුවසේ දිනු කරගෙන යන්න පුළුවන්. මොකද මට හොඳ ධර්මඥානයක් තියෙනවා කියලා හිතනවා. ඇයි අද සරල සිංහලෙන් ත්‍රිපිටකේ තියෙනවනේ ඕන කෙනෙකුට හදාරන්න. නේ? ඒතර ඒක හදාලා හොඳ දහම් දැනුමක් කාන්තාව වරන් තියෙනවා. හැබැයි පැවිද්ද කියලා කියන්නේ ටිරේෂා හොඳ ගුරු ඇසුරක් යටතේ යන්න ඕන එක. මම එක සිද්ධියක් කියන්නම් මේ කියන්නේ 1990 ගණන් වල වෙච්ච එක. කියන්නේ අපිත් ඉස්කෝලේ යන කාලේ. ওই විදිහටම මේ තරුණ ගෑල් ළමයි මහණෙනි වෙන්න දවසම මේ අපි වගේ මාසෙ ඉතිලා පැවිදි වෙන්න ගියා. එතකොට මහමෙවුනාවේ මෙහෙම කාන්තාව පැවිද්ද තිබ්බේ නැහැ. එහෙමයි. එතකොට ගිහිල්ලා හොඳට ඉගෙන ගත්තා ධර්මය ඉගෙන ගත්තා. හැබැයි අවංක ආසාවක් තිබ්බා ධර්ම හැසිරෙන්න. මේ මෑණියන් වහන්සේට අවංක ආසාවක් තිබ්බා. මම කියන්නේ ගුරු ඇසුරක් තෝරගත්තේ නැත්නම් වෙන අනතුර. ඊට පස්සේ හිතුවා දැන් මම දැන් කල්පනා කරනවා. දැන් මම සිල්වත් මට භාවනාවත් හොඳට වැඩෙනවා. එහෙනම් මම දැන් හුදකලා වෙන්න ඕනේ. මොකද ඉස්සර කැලවල් වල ගල්ලෙන් වල වැඩහිටියන භික්ෂුණී දැන් මේ ඒ ධර්මෙනේ කියවන්නේ මම. එහෙම. දැන් මේ මෑණියෝ හිතනවා දැන් මමත් හුදකලා වෙන්න ඕනේ මං ගල් දිනකට යන්න ඕනේ ගස් සෙවණකට යන්න ඕනේ. එහෙම හිතනවා. එතන වර්තමාන සමා වර්තමාන කාලේ කොහොමද තමන්ගේ පැවිද්ද හරියට හසුරවගන්නේ කියලා කියා දෙන්න ගුරුවරයෙක් නැහැ. ඊට පස්සේ මේ මෑණියන් වහන්සේ කැලේකට වැඩියා. මම කියන්නේ ඉස්සර ආරාමයක වෙච්ච සිද්ධිය. එහෙම. කැලේට වැඩියා. ඊට පස්සේ භාවනා කරනවා. තිරේෂ සමහරට අහලා ඇති ඉස්සර බුද්ධ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් සඳ තියෙන රාත්‍රියක එලිමහනේ වැඩ ඉන්නකොට යකුන් දෙන්නෙක් අහසේ යනවා. එහෙම. එතකොට මේ එක යකෙකුට හිතෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ හිසට ටොක්කක් අයින්න ඕනේ. එහෙම. එතකොට මේ කල්ප ගණන් පෙරම් පුරා ගණන් මහෞත්තමින්ටත් ඒ වගේ නිකලෙස්සලා ඉන්නේ නැද්දිත් බාධා කරන්න නොපෙන් ලෝකයක් හිටියනම්. අද කාලේ ඒ බලේ නැහැ. එහෙමයි. අද කාලේ නොපෙන්න පැත්තේ අයහපත් පැත්ත බලවත් වෙලා ඉන්නේ. එහෙනම් කොහොම අද බාධා එයිද? එතකොට මේවට රැකවරණ දෙදී උපදෙස් දෙන්න ගුරුවරයෙක් නැත්තම් ඒ පැවිද්ද සාර්ථක වෙයිද? මේ මෑණිවල් තීරණය කරා ගල්ලෙනකට යන්න ඕන කියලා ඔන්න ටික දවසක් ඒකේ භාවනා කරගෙන හිටියා. සතියක විතර ආරංචි ආවා. මේ ඒ ගලෙන් පල්ලෙහාට පැනලා අපවත් වුණා කියලා. අපවත් වෙලා තියෙන පැනලා තියෙන්නේ මම මගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා. එහෙම එකක් නැහැ. එහෙම. එහෙම එකක් නැහැ. බලපුවම එතන ක්‍රියාත්මකලා තියෙන නොපෙන්න බලවේගයක්. එතකොට ඒ හින්දා හොඳ ගුරු ඇසුරක් තියෙන තැනක පැවිදි වෙන්න ඕන කියන එක තමන්ගේ කල්පනාවේ තියෙන්න ඕනේ. ඉක්මන් වෙන්නේ නැතුව. ගුරු ඇසුරක් නැති පැවිද්ද දියුණුවක් කරා ගෙනියන්න බෑ මයිටි ක්‍රේෂා. මොකද අපි මේ කියන්නේ හොඳ ගුරු ඇසුරක ඉඳගෙන ඒ ලාභේ බුද්ධි විදිමින් අපිට තේරෙනවා අපේ ගුරු දේවයන් අපි අපි කොච්චර ලස්සනට මේ කාලෙට අනුරූපව හසුරුවනවද කියලා මේ ධර්මයේ තුල. එහෙනම් හිතලා බලන්න ඕනේ මගේ පැවිදි ජීවිතේ සාර්ථක වෙන්න මම හොඳ ගුරු ඇසුරක් තියෙන තැනකට යනවා. ඊගාට තව පැත්තක් තියෙනවා මේ සීලයට අනුග්‍රහයක් තියෙන්න ඕන. ධර්මයට අනුග්‍රහයක් තියෙන්න ඕන. ඉස්සර අපි දැකලා තියෙනවා ඉස්සර ඔය බෝධි පූජා වලට ගියාපම දවසක් මෑණිවහන්සේ නම භාවනා කරනවා බුදුගේ. තව මෑණිවහන්සේ නමක් ඇවිල්ලා මෙහෙම බෙල්ල මිරිකුවා. මෙහෙම බෙල්ලල්ලා බය කෙරුවා. ධර්මයට විනියට ගෞරවයක්. ධර්මයට විනියට ගෞරවයක්. මම බෝධින් වහන්සේ ගාවල මට ඒක ඇස් දෙකට පෙවුණා. මම ඒතර පොඩි ළමයා. බලා හිටියා. එතකොට ධර්මයට ගරු කරන තැනක, සීලයට ගරු කරන තැනක, ඊට සමාධියට ගරු කරන තැනක, ගුණයට ගරු කරන තැනක මේ කහවතක් හම්බ වෙනවා නම් ටීචා ඒක නම් පුදුම පිනක්. එහින්ද හොයලා බලන්න මම මේ පැවිදින්න යනවා. දැන් යන තැන ධර්මයට ගරු කරන තැනක්ද, සීලයට ගරු කරන තැනක්ද, සමාධියකට ගරු කරන තැනක්ද, ගුණයකට ගරු කරන තැනක්ද, හොඳ ගුරු ඇසුරක්, ගුරු හෙවණක් ලැබෙන තැනක්ද කියලා හොයලා බලලා ගියොත් තමයි වටින්නේ. හොඳයි සොයා බැලීමකින් යුක්තව තමයි මේ පැවිදි සමාජයට ඔබ ඇතුළත් වෙනවා නම් ඇතුළත් වෙන්න ඕනේ කියන කාරණාව තමයි මේ පින්වත් මෑණියන් වහන්සේ අපිට පහදා දෙන්නේ. දැන් පින්වත් මෑණියන් වහන්සේ ගොඩාක් තරුණියන්ට තියෙන ගැටලුවක් තමයි පැවිදි වෙන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. තමන්ට කිසිම ගැටලුවක් නැහැ. දැන් තමන්ට හිතෙනවා හුදකලාව වාසය කරන්නත් පුළුවන්. යම් විදියකින් තමන් ගැන තමන්ට අවබෝධයක් ඇති වෙලා එයා හිතනවා මට පුළුවන් මේ පැවිදි සමාජයට ඇතුළත් වෙලා ඒ විදිහට ජීවිතයක් ගත කරන්න කියලා. පැවිදි ජීවිතයක් ගත කරන්න කියලා. හැබැයි පින්වත් මෑණියන්ස ගොඩාක් වෙලාවට දෙමාපියෝ අසීමිතව දරුවන්ට ආදරය කරනවා. එතකොට දෙමාපියන්ගේ තියෙන හීන බලාපොරොත්තු වෙනයි. සමහරක් දෙමාපියෝ කැමති වෙන්නේ නැහැ දරුවන්ව පැවිදි ජීවිතයකට ඇතුළත් කරවන්න. ගොඩාක් වෙලාවට තරුණියක්. ගොඩාක් වෙලාවට දෙමාපියෝ හිතන දෙයක් තමයි Tamanගේ දුවල විවාහයක් කරගන්න ඕන, එතනින් එහාට දරුවෝ බිහි කරන්න ඕන, හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න ඕන, හොඳ ස්වාමියෙක් හොයලා දෙන්න ඕන. මෙන්න මේ වගේ කොහොම පටු තැනකට එකතු වෙලා තමයි ගොඩාක් වෙලාවට දෙමාපියන්ගේ තියෙන අසීමිත ආදරය, ස්නේහයත් එක්ක එයයි කල්පනා කරන්නේ. එතකොට ගොඩාක් වෙලාවට මේ වගේ ඉල්ලීමක් කරත් අකමැති වෙනවා. මම පැවිදි වෙන්න කැමති. හැබැයි දෙමාපියෝ අකමැති. පින්නත් වෙනස මේකටත් අපි යම් විදිහකින් අපි බලාගෙන ඉන්න අයට උත්තරයක් දෙන්න ඕන. ඔව්ටි රේෂා දෙමාපියෝ කියලා කිව්වහම ඇත්තටම අපි දෙමාපියොත් හැලන පැවිදෙන්න ආවේ. අපි දෙමාපියන්ගේ සෙවණේ හිටියානේ. දෙමාපියෝ කියලා කියන්නේ බොහොම අහිංසක පිරිසක්. අම්මා තාත්තා ඒ තරන්නේ තවත් හැටිකම සහෝදරයෝ සහෝදරියෝ Tamanට උපකාර කරපු කී දෙනෙක් ඇද්ද? බොහොම අහිංසක පිරිසක්. හැබැයි දෙමාපියන්ගේ හිතට ළමයි පැවිදෙන්න අහනවා කියන එක ඒක යාලා අපේක්ෂා කරන දෙයක් නෙවෙයි ටීරේෂා. එහෙමයි. හිතන්නකො උගන්ලා උගන්ලා කැම්පස් යවලා මේ ඩිග්‍රී එකක් කරන් දීලා ඒ ළමයාට ඉස්සරහට අනාගතයක් හදලා දීලා ඒ අම්මයි බලාපොරොත්තුව මෙයාට හොඳ මේ පිරිමි ළමෙක් හොයලා දෙනවා මේ මුණු පුරුමිණි පිරිමි මම බලා ගන්නවා නේ අපේ දුවටම කියලා හොඳ ගියක් කරන් දෙනවා ඒක අහිංසක සිතුවිල්ලක් නේ එහෙමයි මෙන්නස ඒ හින්දා ධර්මයක් නොදන්න දෙමාපියෙකුට ධර්මයක් නොදන්න. එහෙමයි. පැවිද්ද උත්තරීතර දෙයක් කියලා තේරෙන්නේ නැහැ. ධර්මයක් දන්න දෙමාපියෙන් නම් අභිමාණයෙන් කියනවා මගේ දුව මහාන වෙලා කියලා. එහෙමයි. අභිමාණයෙන් කියන අපේ දුව පැවිදිලා ඉන්නේ. ඒ අභිමානයේ ගන්ධ ඒ අම්මට ඒ තාත්තට ධර්මෙ තේරෙන්න ඕනේ ටිකේෂා. හැබැයි දැන් හිතන්න එහෙම උගන්වන්න උගන්වන්න ඉන්න අතරේ හරි. නැත්තම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ළමයෙක් කියලා හිතමු. ඒ ළමයා ගෙදර ඇවිල්ලා කියනවා බනහලා මට මහාන වෙන්න ඕනේ අම්මා. මහාන වෙන්න ඕනේ. මේ දෙමාපියෝ කඩා වැටෙනවා කියන එක පුදුමයක්ද? නැහැ. මොකද එයාලට තියෙනනේ ලොකු අතීතයක් මේ ළමයාත් එක්ක. නේ? මම නම් හිතන්නේ අපි පැවිදි වෙන්න එනකොට අපිට වඩා අභියෝගයකට මුහුණ දෙන්නේ අපේ අම්මලා තාත්තලා. මොකද මල ගෙදරකට යන්න බෑ ටිෂා. මගුල් ගෙදරකට යන්න බෑ. පිටිස එකතු වෙන තැනකට යන්න බෑ. දුව මොකෝ ගියනවා. යාර ප්‍රශ්නයක් දහනවා. මොකද ප්‍රේම සම්බන්ධතාවයකට අහුණාද කියලා අහනවා. කරදරයක් වුණාද කියලා අහනවා. මොකද මේ ධර්මයට ගරු කරන සමාජයක් නෙවෙයි තියෙන්නේ. මම හිතන්නේ බොහෝ දෙනෙක් අහන්නේ එතනින්මයි පටන් ගන්න. මේ පැවිදි වෙන්න හේතුව විදිහට, කාරණා විදිහට, හේතු කාරණා විදිහට අහන්නේ ගොඩාක් අය ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටිලාද? මොකක්ද යාට තිබ්බ ප්‍රශ්නේ? අසනීපයක්වත් තිබුණාද? ඇයි මෙහෙම පැවිදි වුණේ කියලා මම හිතන්නේ එතනින්ම තමයි පටන් ගන්න. අනික හිතනවනේ මේ බ්‍රහ්මචාරී විදිහට ගෑන ළමෙක් ඉන්න උත්සාහ කරනකොට ඒක මේ එයාගේ මානසික විකෘතිතාවයක් කියලාද? එහෙම සිද්ධියක් වුණා එක දුවෙකුට මේ දැන් ඔන්න මානසික වෛද්‍යවරියක් මුණ ගැස්සලා මානසික වෛද්‍යවරිය මුණ ගැස්සලා මේ එයාගේ අම්මා දැන් මේ මානසික වෛද්‍යවරයාත් එක්ක කතා කරන්න සලස්වනවලු. බලපහම මේ ඩොක්ටර් තමයි කියලා තින් දුව එක්කෙන්න ඔහොම කෙනෙකුට දැන් මේ පිරිමි ළමයේ තොරගන්න වයස කෙනෙකුට පිරිමි ළමයෙක් නැතු වෙන්න හිතෙනවනම් ඒක රෝගී තත්ත්වයක් කිව්වලු. එහෙම. අපිට හරි පුදුම හිතුණා. රෝගී තත්ත්වයක් කිව්වලු. ඊට පස්සේ මේ ළමයා ගෙන්නලා දැන් ඒ වෛද්‍යවරයා ඉස්සරහා තියාගෙන කතා කරනවා. කතා කරනකොට දැන් මේ ළමයා දුවට ටික ටික තේරුණාලු මේ මාව මයින්ඩ් හදන්නේ. මේ මම මහන් වෙන්න යන හින්දා තමයි අපේ අම්මා මේ මාව මේ සාකච්ඡාවට එක් කියලා තියන්නේ කියලා මේ මේ දුව කිව්වලු මේ ડોක්ටර් ડોක්ටර් මාව සැක කරන්නේ මේ මාව මහන් වෙන්න යන හින්දාද මෙහෙම ගෙනල්ලා කතා කරන්න කියලා ඇහුවලු. ඊට පස්සේ කිව්වලු ડોක්ටර් මට මේ මානසික ප්‍රශ්න යන්න නැහැ කිව්වලු. එතකොට මේ වෛද්‍යවරයා කිව්වලු අර දරුවා ගියම් මට හරි මිස් මං ඔයාට කිව්වා නේද මානසික ලෙඩෙක් කවදාවත් තමයි මානසික ලෙඩෙක් කියලා පිළිගන්නේ නැහැ කිව්වා. එහෙමයි. අපිට හිතන මේ බඹසර කියන එකට ගරු කරන්න දන්නේ නැහනේ. බ්‍රහ්මචාරී ජීවිතය ආශ්චර්ය දන්නේ නැහනේ. මේ හැමෝම පිරිළමෙත් හොය හොයා යන කාලේ මට ඒ වගේ එපා මේ උතුම් බඹසර ජීවිතයක් ඕන කියලා බඹසරට ආස කරන ළමයෙක්ගේ හිතේ ඇතිවෙන පූජනීය සිතුවිල්ල අඳුරගන්න දක්ෂ නැහනේ. එයා ඒක ජයගත්තා කොහොම හරි. කොහොම හරි ජයගත්තා. හැබැයි අර මේ දෙමාපියන්ට වටෙන් පිටෙන් අදහස් එනවා. ආ කියන්නේ දැන් උන වැඩ කරන තැනින් කියමුකෝ. ඔන්න ඔළුවට දානවා අර අම්මගේ අහිංසක අම්මගේ අහිංසක තාත්තගේ වගේ දුවට ප්‍රශ්නයක් වෙන්න ඇති. වගේ දුවට කරදරයක් වෙලා වෙන්න ඇති. ඉතින් හිතන්නකෝ මේ අම්මා තාත්තා මේවත් එක්ක කොහොමද හැප්පෙන්නේ කියලා. නේ? එහින්දා මම කියන්නේ දුවෙක් දක්ෂ වෙන්න ඕනේ පැවිදෙන්න හිතුනෙන් පස්සේ තමන්ගේ අම්මා තාත්තා හිමින් හිමින් හිමින් හිමින් අර කල්යාණ මිත්‍ර ආශ්‍රිත ලං කරන්න. ලං කරන්න ස්වාමීන් වහන්සේලාගේ ඇසුරට, මෑණියෝ වහන්සේලාගේ ඇසුරට ලං කරලා මේ පැවිද්දේ තියෙන උතුම් බව ටික ටික ටිකට් එක දැන් හිතන්න අපේ අසුපට ඇවිල්ලා සතියක් හිටියන සති භාවනාව වැඩසටහනක ඒ අම්මට තේරෙනවා පැවිද්ද කොච්චර සුන්දරද කියලා. අනේ අපේ ගෙවල් වල අපිට මේ සැප දෙන්න බෑනේ කියලා තේරෙනවා. එනට එහෙම නැතුව ළමයි ඉක්මන් වෙලා හිත රිද්දන අවස්ථා තියෙනවා. ඒක නම් අනුමත කරන්නේ නැහැ. සමහර දෙමාපියෝ ඇවිල්ලා කියනවා අපේ ළමයා මලක් වගේ හිටියේ මේ බණ අහලා ගලක් වුණාය කියලා. එහෙම වෙන්න බෑනේ ටිරේෂා. එහෙනම් තිබ්බනම් ගුණයක් වැඩි වෙන්න ඕනේ. වැවක් වැවක් වුණත් අපි වැවේ තියෙන සොරවුව කියලා එකක් බන්ට් එක කියලා එකක්. බන්ට් එක කැඩුවොත් බන්ට් එක ඇරියොත් ඊට මොකද වෙන්නේ? පලාතක් විනාශයි. එහෙම. හැබැයි සොරවුව ඇරියොත් ක්‍රමානුකූලව ජලය ගලනවා. සොරවුව ඇරියොත් ක්‍රමානුකූලව ජලය ගලලා පලාතක් සරුසාර කරන්න පුළුවන්. බන්ට් එක ඇරියොත් එහෙම පලාතක් විනාශ වෙනවා. ඒ වගේ අර ලොකු පීඩනයක් එකපාරට හිතට දෙන්නේ නැතුව දෙමාපියන්ගේ හිමින් හිමින් හිමින් හිමින් ධර්මයේ දීලා හිමින් හිමින් මේ මෑණිවහන්සලගේ ඇසුරට යොමු කරන්න දක්ෂ වුණොත් ඒ දුව ඒ අම්මා තේරුම් ගනි මගේ ළමයට යහපතක් වෙන්නේ. දැන් යම් විදිහකට පින්වත් මෑණිවහන්ස දැන් මට ඇතිවිච්ච ගැටලුවක් අර හොඳ තැන සහ වැරදි තැන දැක්කහමත් සමහරක් වෙලාවට දෙමාපියන්ට සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන් නේද මගේ දරුවත් මෙතනටද යවන්න හදන්නේ එතකොට දැන් හරි විදිහට මේ දේවල් සිද්ධ කරන තැනත් තැන් තියෙනවා ඕන තරම් අපේ රටේ. දෙමාපියෝ යම් විදිහකින් මේකේ හොඳ සහ නරක දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ මේක තුල අපිට කිසිම ගැටලුවක් අ르බුදයක් නැහැ. පැවිදි ජීවිතය තුල අපිට කිසිම ගැටලුවක් අ르බුදයක් නැහැ. නමුත් මේ පවත්වන ආයතනයන් සම්බන්ධ යම් යම් ගැටලු ප්‍රශ්න තියෙනවා. එතකොට මේවා දැක්කහම දෙමාපියන්ට හිතෙන්න පුළුවන් මගේ දරුවා මේ වගේ තැනකට යවන්න සුදුසුයිද නුසුදුසුයිද? මෙහෙම ගැටලුවක් ප්‍රශ්නයක් එයාගේ හිත ඇති වෙනවා. වෙනත් මෑණියන්වන්ස මේකත් එක්කම අපි තවත් ඉදිරියට මේ පිළිබඳව කතා බහ කරමු. ඔව් ටිරේෂා ඒක දෙමාපියන්ට හිතෙනක හරි. මොකද දෙමාපියෙක් කැමති නැහැ තමන් හදපු වඩපු දරුවා අසරණ වෙනවට. එයා පැවිදි වෙන තීරණයකට එනවා නම් එහෙනම් මුළු ජීවිතේම පැවිද්දනේ ඊට පස්සේ. අසරණ වෙනවට කැමති නැහැ. එතකොට හැබැයි ලස්සනට ගෞරවාන්විතව පැවිදි ජීවිතයක් ගෙවන පින්වත් මෑණියන් වහන්සේලා වැඩ ඉන්න තැන් අල්පයි. අල්පයි. එතකොට බහුලව දකින්න හම්බ වෙන්නේ දුෂ්කර විදිහට නොයෙකුත් තාඩන පීඩන මැද්දේ ඒ පැවිදි ජීවිතය ගන්න උත්සාහ ගන්නවා. මම හිතන්නේ ඉස්සරහට අපිට මේ අභියෝග පිළිබඳවත් කතා බහ කරන්න පුළුවන්. කතා කරන්න වෙනවා. මොකද ඒ ඔක්කොම දැනගෙන ඉඳීමෙන් තමයි කෙනෙකුට හරිතනක පැවිද්ද ලැබෙන්නේ. එහෙමයි. පැවිද්ද ලබා ගන්න උත්සාහ කර ගන්න පුළුවන් වෙන්නේ. මේ ඉස්සර ඒ කියන්නේ 2005 විතර වගේ මට මතක හැටියට මහසෑය වඳින්න යනකොට අපි දකිනවා සිවුරු දරාගත්ත මෑණියන් වහන්සේලා ගල් තුනක් තියලා ඒ උඩ කේතල තියලා දර තියලා ඒව රච්චර කර මෙහෙම අතපානවා. මේ අනුරාධපුරේ. දැන් අනුරාධපුරේ කියලා කියන්නේ රහත් මහෝත්තමාවියෝ පිණ්ඩපාතේ වැටලා මේ දෙවියන්ගෙන් බඹුන්ගෙන් ගෞරව පූජන ලබාගෙන රජුරුන්ගෙන් ගෞරවාදර ලබාගෙන සූසේ වැඩ හිටපු භූමියක්. ඒ බිමි. හැබැයි අද නෑ ඒක. අද නෑ. ඒකට මොකක් හරි පියවරක් කරන් දකින්දි සතුටු හිතෙනවා. ඊගාවට සමාජය දකින්න ලැබුණා මේ බෑග් එකක් අතින් යනන් තව අම්මා කෙනෙක් එක්ක එකතුලා ගෙයින් ගෙට ගෙයින් ගෙට සම්මාදම් යනවා. එතකොට අර බෑග් එකට හාල් ටිකක්, ෆොල් ටිකක්, සෝයා පැකට් ටිකක් මම දැකලා තියෙනවා. එහෙම. එතකොට ඒක නම් බහුලව දකින්න ලැබෙන්නේ පැවිද්ද හැටියට අර අම්මට තාත්තට හිතෙයිද ළමයා මහාන කරන්න දෙන්න. හිතෙයිද? එතකොට ඒ අම්මා තාත්තා හිතන්නේ මගේ දුව අනාගතයේ මේ විදිහට තව අම්මෙක් එක්ක බෑග්යක් කරන ගෙයින් ගෙටියයි කියලා. නේ? එතකොට ඒ වගේ දුෂ්කරතා දකිනකොට තමයි අම්මෙත් තාත්තෙත් තමන් හදපු දරුවා සාසනට පූජා කරන්න අකමැති වෙන්නේ. හැබැයි මේ වගේ තැනක මම කොටිම කිව්ව මම නම කියලා මට කියන්න පුළුවන්. මට ගෞරවයෙන් සිපත් කරන අපේ ගුරුදේවයන් වහන්සේ අපිට හදලා දුන්න තැන. දකින්න එක අම්මෙක්වත් අපහදින්නේ නැහැ ටිරේෂා. මේ ගෞරවාන්විත පැවිද්ද දැක එක්කිනෙකත් අපහදුන්නේ නැහැ. ඒ දුව දුව දක්ෂ වුණොත් තමන්ගේ අම්මා තාත්තා එකතු කරගෙන නිතර නිතර ඒ වැදගත් විදිහට ගෞරවණීය විදිහට ධර්මයට ගෞරවසොත් ලැබෙන තැනක ඒ තියෙන පැවිදි ජීවිතය අර අම්මට පෙන්වන්න. ඒ අම්මා අසතුටු වෙන කන්නේ හැබැයි දරු දුක තියෙයි. නෑ කියන්නේ නෑ. වෙන්වීමේ දුක අම්මට එනවා. නෑ කියන්නේ නෑ. තාත්තට එනවා. හැබැයි දවසක දුකට මේ මහාන වෙන්න හදි දුකට කඳුළු හරන අම්මා සිවුරු පුරවදි සතුටට කඳුළු හරනවා අපි දැකලා තියෙනවා. සතුටට කඳුළු හරනවා. මගේ දරුවා සාසනෙට පූජා කරන්න කියලා. ඊට පස්සේ අපි දැකලා තියෙනවා තමන් කිරිපෙව්ව මුවින් බුදුබණ පද කියනකොට අනිත් ඇයට අම්මා තාත්තා වාඩිලා කඳුළු හලහලා අහගෙන ඉන්නවා. ඇයි මේ බණ අහන අහන මිනිස්සු අනේ මේ මෑණියන් වහන්සේගේ අම්මට පින් සිද්ධ වේවා. සාසනෙට පූජා කළා තාත්තට පින් සිද්ධ වේවා කියන යන්නේ. නේ? එහින්ද මේ අම්මේ තාත්තේ කවුරු හරි කෙනෙක් තමන්ගේ දියණි මේ පොඩි කාලේ බෝනික්ක ඉල්ල අන්න ගෑනු ළමයි. ඊට පස්සේ ලොකු වෙද්දි තට්ටු ගවුම් ඉල්ලන්නවා තව ටිකක් ලොකු වෙද්දි. ඊට තව ටිකක් ලොකු වෙද්දි මේ ගෑනු ළමයිම කරාමු මාලි ඉල්ලනවා. තව ටිකක් ලොකු වෙද්දි පිරිවි ළමෙක් හොයලා අඬනවා. තව ටිකක් ලොකු වෙද්දි දරුවෙක් ඉල්ලනවා. නේ? ඕකනේ ගෑන් ළමගේ කතන්දරේ. එහෙම ලෝකෙක ගෑන් ළමෙක් අනේ පැවිද්ද ඉල්ලලා අඬනකොට පැවිද්දිල්ලා අඬනවා ටිරිෂා. එහෙමයි. අඬනකොට අනේ ඒ අම්මට තාත්තට පුළුවන් නම් මගේ දුව මේ විරාගී ජීවිතයට ගිහිල්ලා සුවසේ ඉදිත්වා කියලා හිත හදාගෙන දරුදුක උහුලගෙන පූජා කරන්ඩ ඒ අම්මා තාත්තා යම්කිසි බුද්ධ ශාසනයක විමුක්තිය හොයාගෙන යනකොට ඔය පින පිටිපස්සෙන් වෙලා තල්ලු කරයි ටිරිෂා. ඒ අම්මා තාත්තට ওই සංසාරෙදි ඔය පින විමුක්තිය හොයාගෙන යන දවසට තල්ලුවක් දෙයි ටිරේෂා. ඒ හින්දා මේ අනික අපිට හොඳට තේරෙනවා ඔන්න සමහර දුවලා මහාන වෙන්න ඇවිල්ලා අහපුවාම අම්මා කියනවා මේ ළමයා හත්මුතු પરම්පරාවට නිඳා කරන්න හදනවා කියනවා අපි. එහෙමයි. කියනවා එක ළමයෙකුට උගන්ලා උගන්ලා මෙඩිසින් යවුවා. අනිත් ළමයට උගන්ලා උගන්ලා ඉංජිනේරින් ඇරියා. මේ ළමයා හත්මුතු પરම්පරාවට නිඳා කරන්න හදනවා කියනවා. හැබැයි ඒ කිව්ව කටින්ම සිල්වත් ගුණවත් විදිහට මේ පැවිදි ජීවිතය ආරක්ෂා කරන අනුන්ට ධර්මයෙන් අනුග්‍රහ කරමින් ඉන්නකොට පස්සේ ඇවිල්ලා කියනවා ලොක් පුතා ડોක්ටර් කෙනෙක් වුණත් වැඩක් නැහැ. අපි ඒ තැන්වල ගිහිල්ලා ඒ ළමයින්ගේ දරුව බලන්න මේ අතරිදිනවා කියනවා. ළමයි උස්සගෙන ඉඳලා. පොඩි ළමයා ඉංජිනේරින් ගියත් වැඩක් නැහැ කියනවා. අතන කසාද කැඩිලා මෙතන එක්කෙනෙක් දෙක පෙටලා දුක් විඳිනවා කියනවා. අනේ මගේ පැවිදි කෙල්ල විතරයි මට සනීප කියනවා. මට මෙතෙන්ට ආවම විතරයි හිතට නිවනක් තියෙන්නේ සැනසෙල්ලක් තියෙන්නේ කියනවා. ඒ හින්දා සමහර විට දරු දුක හින්දා දෙන්න බෑ කියලා හිතේ. ඒ දුක කැප කරලා විරාගී චරණයකට මහාන වෙන්න අවසර ඉල්ලනකොට දරුවෙක් අනේ මගේ පුතේ සාසනයට ගිහිලා සුවසේ මේ පැවිදි ජීවිතය ගත කරපන් කියලා අවසර දුන්නොත් ඒ අම්මා තාත්තා ඒ අම්මා තාත්තට රැස් වෙන පිණ හිතා ගන්න බෑ ඩිරේෂා. හොඳයි පින්වත් මෑණින් වහන්සේ අපිට බොහොම හොඳින් මේ කරුණු කාරණා පහදා දෙමින් ඉන්නවා. පින්වත් මෑණින් වහන්සේ දැන් වර්තමාන සමාජය තුළ පැවිදි ජීවිතයක් ගත කරනකොට මොන වගේ බාධාවන් දෙල්ල වෙන්නේ? මම හිතන්නේ මේ පිළිබඳවත් මේ වෙලාවේ අපිව බලන පාර්ශවයන්ව දැනුම්වත් කරන කරනව මම හිතන්නේ අතිශයින්ම වැදගත්. ඒ නිසාවෙන් පින්වත් මෑණින් වහන්සේ පහදා දෙන්න අපිට මොන වගේ බාධාවන්ද මොන වගේ පීඩාවන්ද මේ වර්තමානය තුළ වර්තමාන සමාජය තුළ ගත කරන පැවිදි ජීවිතය තුළ තියෙන්නේ කියන කාරණාවත්. එකක් තමයි බඹසරට බාධා තියෙනවා. ඒ හින්දා කාන්තාව පැවිදි වෙන්න හිතනකොට පිරිමි කෙනෙක් වගේ නෙවෙයි ආරක්ෂාව පැත්ත සිටිය යුතු වෙනවා. මොකද මේ තියෙන සමාජය හරිම විශ්මයි. හිටිය යුතු වෙනවා. තව පැත්තකින් බාධා එනවා. දැන් දස සීලන ආරක්ෂා කරන්නේ දස සීලේ තියෙනවනේ මම සල්ලි පරිහරණය කරන්නේ නැහැ කියලා ශික්ෂා පරිහරණය. ඕක රැකගන්න ගොඩාක් තැඟල අමාරුයි. ඒ ඇති මේ අපි නම් දවසක් ගෙවෙද්දි අපේ ගුරුදේවන් වහන්සේට පින්දි දීන්නේ. ඇයි මේ සිල්පද සුවසේ රකින්නේ? මට වෙලාවකට හිතනවා රකින්න දෙයක් නැහැ නෑ රැකිලන කියලා. රැකිලන කියලා. ඒ වුණාට මේ සිව්පසේ පිළිබඳ ප්‍රශ්න නිසා සමහර මෑණියන් වහන්සේලාට පිට ආරාමවල ওই ශික්ෂාපද රැකගන්න හරීම දුෂ්කර වෙලා තියෙනවා. රකින්න ආසයි. කඳුළු හලහලා කියනවා අනේ මම සල්ලි පරිහරණය වෙන් වෙලා ඉන්න ආසයි. හැබැයි මට අනුග්‍රහය නැහැ කියනවා. ඒකයි මම කිව්වා අපේ ගුරුදේවන් හසට අපි ණයයි. අපි මේ ශාසනයට ආවෙන් පස්සේ අපිට එහෙම සිතිවිල්ලක්වත් උපදින්න ඕන වෙලා නැහැ. අනේ මං කොහොමද මේ සීල රකින්නේ කියලා සිතිවිල්ලක්වත්. මොකද රකින්න පරිසරය හදලා දීලා. හදලා දීලා. ඉතින් තව පැත්තක් කල්පනා කරන්න ඕනේ ටිරේෂා මේ දැන් තියෙන මේ විසම සමාජයේ තරුණයෝ මේ පින්වත් මෑණියන් වහන්සේලා දිහා බලන කෝණේ එච්චර සුබදායි නෑ. ඒ හින්දා එතකොට මෑණියන් වහන්සේලාගේ පැත්තෙන් මෑණි වහන්සේලා තමන්ගේ ඉන්ද්‍රිය සංවරය ගැන බලවත් හොදිසින් ඉන්න වෙනවා. මම මේ කියන්නේ මේ මහමෙවුනා කියන රැකවරණෙත් එක්ක කතා කරන්නේ මහමෙවුනා කියලා කියන පුදුම බිමක් කියලා හිතුණා. අපේ ගුරුදේවන් වහන්සේ දවසක් අපි කිව්වා ඕගොල්ලෝ ඉන්නේ දේවපුරයක නෙවෙයි ඕගොල්ලෝ බ්‍රහ්ම ලෝකයේ වගේ කිව්වා. ඒ තරම් බඹසරට අනුග්‍රහය. බඹසරට අනුග්‍රහය. මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ දැකලා තියෙනවා. තරුණ මෑණියෝ හසනවා බස් එකට නැග්ගා. බස් එකට නැගලා බස් එකේ සීට් එකේ වාඩි වුණාම කන්ඩක්ටර් ඇවිල්ලා කොහෙටද යන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ ඒ මනස බොහොම සංවර උත්තරේ දුන්නා. මොකද ඕන කෙනෙක් කැමති පැවිද්ද සුවසේ ගෙවන්නනේ. තමන්ගේ සීල කිලුට් කරගන්න ආස නැහැනේ. එහෙමයි. හරිම සංවර උත්තරේ දුන්නා. එතකොට ටිකට් එක කල්ලා අතට දීලා සල්ලි ඉපා කියලා ඔලිසට තට්ටු කරා. මුළු ජීවිතේම පිරිමි කෙනෙක් එක්ක පැටලෙන්නේ නැතුව ස්පර්ශයක් නැතුව පිරිසිදුව බඹසරට දිව්‍ය පුදල රකින්න ආස කරන මේ පින්වත් මෑණියන් වහන්සේලාට ඒ වගේ දේවල් කරොත් මං ටිරේෂා ගොඩාක් පව් රැස් කරගන්නවා. මට ඒ වෙලාව හිතුණා මේ අපුදුම පව් කන්ද රැස් කරනවා නේද? ඒතකොට අපි ධර්මය දන්නෙත් නැහැ. මේ වගේ සීල දන්නෙත් නැහැ. හැබැයි මේ කහවතක් දරා ඉන්න කෙනෙකුට මේ කාන්තාව වෙච්ච අපුදුත් ස්පර්ශයක් කරන්නේ නැහැ නේ ඒ සිවුර. එහෙමයි. ගිහි කාන්තාවක්වත් ස්පර්ශ කරන්නේ බය නැතුව. ඊගාට බස් එකට නැග්ගාම තේරෙනවා සීට් එකක් නැහැ. ඊගාට සාමාන්‍ය තරුණ ගෑල් ළමයි පිටිපස්සට යන්න පිටිපස්සට යන්න කියලා තල්ලු කරනවා වගේ අර පින්නොත් මෑණියව හසලවත් තල්ලු කරනවා. ගාඩ සරු බව නැහැ. ආයෙ මම ගොඩක් දැකලා තියෙනවා දුර ගමන් යන බස් මෑණියව හසල ඕන තරම් ඉන්න බස් හෝල්ට් වල අත දාන නවත්තන්නේ නැහැ ටිලේෂා. එහෙමයි. ඒ බස් එක ඇතුලේ ගිහි කාලේ මම කල්පනා කරනවා අනේ නැග්ගනම සීට් එක පූජා කරනවානේ කියලා. මම පූජා කරනවානේ මගේ සීට් එක. මට කොච්චර පිනක්ද? ඉතින් ඒක මම කියන්නේ බුද්ධ කාලේ වගේ නෙවෙයි හරි අමාරුයි. සමාජය තුළ මේ යම් යම් ගැටලු ප්‍රශ්න එල්ල වෙනවා. ඊට සිව්පස් අර මං කිය සම්මාදමේ යන්න යනවා කියලා අම්මලා එක්කගෙන සමහර මැනිවසල ගිහින් කිට යන්න වෙලා තියෙනවා කියලා. ඉතින් එතෙන්දි කල්පනා කරන්න ඕනේ බුද්ධ ශාසනය තියෙනවනේ දෙපැත්ත. ගිහි එකෙන් වෙන්න ඕනේ ඉතකනුත් තියෙනවා. පැවිද්දෙන්ගෙන් වෙන්න ඕනේ ඉතකනුත් තියෙනවා. එතකොට ඒ මැනිවසලට දොස් කියලා වැඩක් නැහැ. ඒ සිව්පස්සේ ලැබෙන පිළිවෙල සකස් කරන්න ඊට වඩා උත්තරයක් තියෙනවා. දැන් මහම වෙනාවේ මෙච්චර ගෞරවාන්විතව මේ සිදියට අපිට මේ පැවිදි මේ ජීවිතේ දරාගෙන ඉන්න පුළුවන් වෙන්නේ අපිට මේ සියල්ල ගුරුදේවන්ස සකසලා තියෙනවා ඒ පරිසරේ. කිසිම ප්‍රශ්නයක් නැතුව සිව්පසය සුවසේ ධර්ම විනේ සුවසේ අපි ඉතිරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ටිරේෂා මෙහෙම තැනක් හම්බුනහම එළෙව්වක් දාලා යන්න එපා කියලා. එළෙව්වක් දාලා යන්න එපා කියනවා. හැබැයි යම් තැනක සිව්පසේ ලැබෙනවා වෙන්න පුළුවන් ධර්මයට විනයට ගෞරවයක් නැත්තම්. අපි කණ්ඩමහන වෙනව නෙවෙයි ඉන්නේ. ඒ හින්දා මගේ ධර්මයට විනයට සීලයට ගුණයට අනුග්‍රහයක් නැහැ කියලා එතනින් ගියට කමක් නැහැ කියනවා. එතනින් ගියට කමක් නැහැ කියනවා. හැබැයි සිව්පසේ සුවසේ ලැබෙන ඊගාවට ධර්මයේ විනයටත් හොඳට අනුග්‍රහය ලැබෙන තැන එළෙව්වක් දාලා යන්න එපා කියනවා. එහෙනම් මේ සෑහෙන අභියෝග මැද්දේ තමයි වර්තමානයේ මේ පින්වත් මෑණියන් වහන්සේලා පැවිදි ජීවිතය ගත කරන්නේ. අපි මේ සුවසේ ඉන්නේ අපේ ගුරු දෙවියන් වහන්සේ කරුණාව නිසා. මේ බුදු සාසනේ අපි සුවසේ ඉන්නේ. අපි ඒකට කෘතවේදී දවස ගන්න. අපිට කලමුණ දක්වන්න තේරෙන්නේ අපි කවදා හරි දවසක මේ ධර්මය අවබෝධ කරලා සංසාරයෙන් නිදහස් වුණොත් අපේ ගුරුවරයාට තියෙන ණය නැති වෙයි. එහෙමයි. හොඳයි පින්වත් මෑණියන් වහන්සේ ඒ විදිහට තමයි මේ අපිට මේ පැවිදි සමාජය තුළ කොයි ආකාරයෙන්ද තියෙන බාධාවන් බලපෑම් කියන කාරණාව තමයි ඒ පින්වත් මෑණන් වහන්සේ අපිට පහදා දුන්නේ පින්වත් මෑණන් වහන්සේ දැන් අපිට පහදා දෙන්න මේ මම හිතන්නේ මේක අනුශාසනාවක් විදිහට කරොත් මම හිතන්නේ බොහොම වැදගත් වේවි කෙනෙක්ට පැවිදි ජීවිතයක් තුළ ගත කරන්න ඕන කොයි විදිහටද Tamanගේ සිල්වත් බව ගුණවත් බව ආරක්ෂා කරගනිමින් රැකගනිමින් ඒ අය කටයුතු කරන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියලා අවසාන වශයෙන් අපි කතා කරමු මැනින් වහන්ස. පැවිදි ජීවිතයට ආවා කියලා කියන්නේ මුළු ජීවිතේම බුදුරජාණන් වහන්සේට පූජා කරා කියලා හිතුව තරක් දන්නේ බුදුරජාණන් වහන්සේ ගාව සිරිපාපා මුලේ මලක් තියලා පූජා කරනවා වගේ අනේ මට මේ ලැබිච්ච ජීවිතේ කේශාන්තයේට වාදාන්තය දක්වාම බුදුරජාණන් වහන්සේට පූජා කළා කියලා හිතුවට තරක් දන්නේ එහින්ද මේ පැවිද්ද කියන්නේ ලේසිකක් නෙවෙයි නිරේටත් කිටිම මගටිරේෂා නිවනටත් කෙටිම මඟ. දේශනාවේ තියෙනවා කුසතන ගහක් වැරදියට ඇල්ලුවොත් වෙන්නේ අත කැපෙන එක. ඒ වගේ මේ පැවිද්ද වැරදියට ගත්තොත් එහෙම ඒක නිරියට හැරෙන්න පුළුවන්. මොකද අපිට දේශනාවල සඳහන් වෙනවා මේ මුගලන් මහරහතන් වහන්සේ දකිනවා මස් වැදලි පිච්චි පිච්චි යන මස් වැදලි වගේ බෝල බෝල වගේ මේ ආකාශයෙන් යනවා සත්වය කොටස. එතකොට කවුද කියලා බලනකොට කලින් ජීවිතේ පැවිදිලා ඉඳලා දුස්සීල විඳලා එහෙනම් බඹසරට දිව්‍ය පුදන්න ඕන. බඹසරට දිව්‍ය පුදන්න ඕන කිසිම හේතුවක් මත තමන්ගේ මේ ලැබිච්ච බඹසර ජීවිතේ කිලුට කරගන්න හොඳ නැහැ. මම පුංචි සිද්ධියක් කියන මේ ලංකාවේ වෙච්ච අතීතේ වික්ෂණීන් වහන්සේලා දෙනවා පෙම්පාස් වෙන්න ගඟට වැටලා තියෙනවා. එතකොට දැන් මේ ගඟේ එක භික්ෂුණීන් වහන්සේ නමක් පැම්පාසු වෙවි ඉන්නකොට මහා සැඩ කිඹුලෙක් ඇවිල්ලා කකුල අල්ලගෙන තියෙනවා. සැඩ කිඹුලෙක් ඇවිල්ලා. එතකොට මේ අනිත් භික්ෂුණීන් වහන්සේ මේ මගපල්ලාභී මේ තරිණ වහන්සලා නෙවෙයි මාර්ගය වඩන්න උත්සාහ කරන. අනිත් භික්ෂුණීන් වහන්සේ කෑ ගහලා තියෙනවා. අනේ මේ කිඹුලෙක් ආවා කිඹුලෙක් ආවා කියලා කෑ ගහලා තියෙනවා. මේ මේ අල්ලගත්තා කියලා. එහෙම. එතකොට එතනට පිරිමියා පිටලා තියෙනවා. ඊට එක පිරිමි කෙනෙක් මේ අර පිහියක් ලොකු පිහියක් අතට අරගෙන අර කිඹුලට කොටන්නම් කියලා. අර භික්ෂුණීන් වහන්සේ බේරගන්නම් කියලා මේ කිඹුල ඩැහැගෙන ලේ හැලෙන මේ භික්ෂුණීන් වහන්සේ ගාවට පීන එනකොට මේ භික්ෂුණීන් වහන්සේ කෑ ගහලා කිව්වලු පුරුෂේ මාව නම් ස්පර්ශ කරන්න එපා. මම බොමසර රකින්නෙක් කෙනෙක්. මාව නම් ස්පර්ශ කරන්න එපා. මට මගේ පනට වඩා මගේ බොමසර උතුම් කියලා කෑ ගැහුවලු. බලන්න මේ බොමසරේ බලය කියන්නේ කිඹුල අතෑරියා කියනවා. කිඹුල අතෑරියා කියනවා. ඊට පස්සේ මේ භික්ෂුණීන් වහන්සේ ගොඩට පීරඟන ඇවිල්ලා ගොඩ වැඩ ඉන්නවා. පිරිමිය ඔසවගෙන එක්කයන්ට හදනවා. දැන් මේ කකුල කාලානේ. යාගන්න බෑ. එතකොට උන්වහන්සේ එතනම ඇස් වහගෙන වීරිය ගන්නවා එතන නිකලෙස් වුණා කියනවා. එතන නිකලෙස් බඹසල්ට දිව්‍ය පුදලා ඊට පස්සේ පිරිමිය උස්සගෙන යන්න කලින් ආකාශෙ නිදී වැඩම කරා කියන මේ ලංකාවේ. එහෙනම් මේ සීලේ රකින්න ඕනේ කිරල් දෙන විජුවට රකින්නවා වගේ කිරල්ලු විජුවට රකින්නවා දැකලා තියෙද ටිරේෂා ඔය විතරේ තියාගෙන කිරල් දෙන ආකාශයට කකුල් දෙක උස්සනවා. ආකාශයට කකුල් දෙක උස්සනවා මගේ මගේ පැටවුන්ගේ ඉන්න මේ බිත්තර උඩට ආකාශේ කඩා වැටේ කියලා මට බයයි. කිරල්දෙනට වාගතුන හසේ ආදාරනවා මේ සීලය අන්නේම රකින්න කිරල් දෙනා විදුවට රකින්නවා වගේ. සෙමරමුවා වල්ගේ රකින්නවා වගේ. එක දරුවෙක් ඉන්නම පුතා රකින්නවා වගේ. එක හැත් තියෙන කෙනෙක් ඒ ඇහැ රකින්නවා වගේ. මේ සීලයට ගන්න කෙනවා. අනේ හිතන්නකෝ අද කාලේ කෙනෙක් ආ දැන් 25න් පැවිදි වුණා කියලා. එයා සාමාන්‍ය අපි හිතමු 65 ජීවත් වුණා කියලා අවුරුදු. එතකොට අවුරුදු කීයක බඹසර ජීවිතයක්ද? නේ අපේ ගුරුදේවන් වහන්සේ දවසක් අපි පැවිදි වෙන පැවිදි පින්කමකදී මේ අසපිති පැවිදි පින්කමකදී මතක් කරා පැවිද්ද කියලා කියන්නේ සඳුන් පැලයක් රෝපණය කරා වගේ කිව්වා. සඳුන් පැලයක් රෝපණය කරා වගේ කිව්වා. මේ සඳුන් පැලේ හදාගන්න හරි අමාරුයි කිව්වා. සත්තු කනවා වැඩි, වදුරු වැඩි. ඒතර කවුරු හරි කෙනෙක් හොඳට ආරක්ෂා කළා ආරක්ෂා කළා ඔය සඳුන් පැලේ හදාගත්තොත් එහෙම අවුරුදු 30ක් 40ක් ඇති මෝර සඳුන් ගහක්. ඒක කැපුවා සුවඳ හමනවා නිතිරේෂා. ඒ හින්දා මේ බඹසරට දිවි පුදාගෙන ධර්මයට දිවි පුදාගෙන Tamanට මේ ලැබිච්ච අවස්ථාව උතුම් පැවිදි ජීවිතයට කැප වෙලා වාසය කරොත් මේ අවුරුදු කීපේ අවුරුදු කීපේ කියන්නේ අපි උපරිම 60 70 මැරෙනවනේ නේ එතකොට ඒ ඒ කාලය තුල අපි කොහොම හරි වීරයෙන් මේ ධර්මයෙන් ගිලිහෙන්නේ නැතුව විනයෙන් ගිලිහෙන්නේ නැතුව සීලෙන් ගිලිහෙන්නේ නැතුව මේ හැම දෙයකටම ගරුසරුව يعني ලැබිච්ච ඇස් දෙකෙන් බණපදයක්ම කියෝලා ලැබිච්ච කටින් බණපදයක්ම කියලා මේ දෙතිස් කතා වලින් කතා කර කර සතුරු වෙන කාන්තාව අතරේ කොච්චර දෙයක්ද මේ චීවරයක් දරන්න බණපදයක් විතරක් කියලා. මේ කයත් පරිස්සම් කරගෙන හිතත් පරිස්සම් කරගෙන වචනේ පරිස්සම් කරගෙන අපවත් වෙන්න තියනවා නම් කොච්චර ලාභයක්ද ටිරේෂා. ඒ කෙනාට. ඒ හින්දා මේ මන්නම් කියන්නේ හරි දුර්ලභ අවස්ථාවක්. අනික නිකම් නිකම් මතක් කරත් පැවිද්ද සැපයි ටිරේෂා හිතන්නකෝ කාන්තාව දැන් මේ වෙද්දි දවල්ට කණ්ඩු කල්පනා මොනවද හදන්නේ මොනවද හදන්නේ කියලා කල්පනා කරන කාන්තාව කීයක් ඉන්නවද? මේ විත්ති. එතකොට මම කල්පනා කරා අනේ අපි දවල්ට මොනවද වළඳන්නේ කියලා කල්පනා කරන ඉතින්ට ගිහිල්ලා. කොච්චර අපිට විවේකයක් තියනවද? ගාවට මිනිස්සු මේ බස්වල තෙරපි තෙරපි වැඩට යනවා එනවා දාඩිය ගඳ මැද්දේ. අපි මේ අසපොලේ ඉන්න අපිට එන්නේ හඳුන් කුරු සුවඳ මල් සුවඳ විතරයි. අර කිසි අපහසුවක් පීඩාවක් නැහැ. ඊගාවට මේ කාන්තාව ළමයි යන්නනවා එහෙන් කිරිල්ලන්නවා කෑමිල්ලන්නවා සල්ලිල්ලන්නවා දරුවන්නවා. ඊගාවට ස්වාමියාගෙන් ගුටි බැට කනවා. අනේ ගහ කවුරුත් දන්නේ නැති ටිරිෂා. ළමයි මොනවත් ඉල්ලන්න නැහැ. කුටියකට ගියා සනීපෙන් දොර වහගෙන සුවසේ ඉන්න පුළුවන් නේ. කොච්චර සහනයක්ද? කනටත් සහනයක්, ඇහැටත් සහනයක්, හිතටත් සහනයක්, ගතටත් සහනයක්. ඇත්තටම පැවිද්ද කියලා කියන සුන්දර දෙයක් ටිරේෂා. හැබැයි ඒක දුෂ්කර බවක් තියෙනවා. මොකද හිතාලවා වාසය කරන්න දක්ෂ වෙන්න ඕන. එහෙනම් ලැබිච්ච පැවිදි ජීවිතය හොඳට හිතාලවලා වාසය කරමින් ගුණධම් දියුණු කරගන්න කැප කරනවා කියලා කෙනෙක් හිතනවනම් එහෙම. ඉන්නත් මම හිතනවා උන්වහන්සේගේ ඒ අපවත්වීම හරි සුන්දර එකක්. හොඳයි ඉතින් අද දවසේදීත් පින්වත් මෑණියන් වහන්සේ අපිට බොහොම හොඳින් කාන්තාව සහ පැවිද්ද කියන මේ කාරණාව පිළිබඳව අපිට පහදා දුන්න අත්දැකීම් ඇසුරෙන් පින්වත් මෑණියන් වහන්සේ අපිට කරුණු කරනා පහදා දුන්න උදාහරණත් දක්වමින් මම හිතන්නේ ඔබට බොහොම හොඳ පැහැදිලි කිරීමක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ ධම්සරණිය සදහම් පිළිසඳර නිමා කරන්නත් කාල වේලාව වෙත් වෙනවා. නමුත් අපිට සුපුරුදු විදිහට ඔබ එවන ගැටලු ලිපි හමු වෙනවා. ඉතින් ඒවටත් අපි විසඳුම් දෙනවා කියලා ඔබට හැමදාමත් වගේ පොරොන්දු වෙනවා. අද දවසේදීත් එවැනි ගැටලුවකට තමයි විසඳුම් දෙන්නට සූදානම් වෙන්නේ පින්වත් මෑණියන් වහන්සේ. මේ ගැටලුව යොමු වෙලා තියෙන්නේ ශමිලා ලක්මාලි නායිම්බල තිහගොඩ මාතර ප්‍රදේශය ඉඳලා තමයි අපිට මේ ලිපිය යොමු කරලා තියෙන්නේ. පින්වත් මෑණියන් වහන්සේ මේකේ දීර්ඝ විස්තරයක් තියෙනවා පින්වත් මෑණන්ස. තමන්ගේ ස්වාමියා විදේශගත වෙලා රැකියාවක් කරලා ඇය ඒ සියලුම ධනය ලබාගෙන ඒවයින් ගෙවල් දොරවල් යාන වාහන අරගෙන බොහෝම සතුටින් ජීවත් වෙන කාලය තුළ ස්වාමියා යම් විදිහකින් වෙනස් වෙනවා මෙන්නත් මම කියනවා. සෝ මම මේ කෙටියෙන් මේ ලිපියේ තියෙන කරුණු කරනා කෙටියෙන් ඉදිරිපත් කරන්නේ. ස්වාමිය වෙනස් වීමකට ලක් වෙනවා. තවත් කෙනෙක්ගේ කණියම් ඇසුරක් පවත්වනවා කියලා තමයි සඳහන් වෙන්නේ. දන්න කියන කෙනෙක් එක්කම තමයි අනියම් ඇසුර පවත්වන්නේ. ඒ වගේම ඇයගේ ස්වාමියාත් මේ කාරණාව පිළිබඳව දන්නවා කියලාත් සඳහන් වෙනවා. හැබැයි මේ වෙනකොට ඇයට ජීවිතය එපා වෙලා කියලාත් සඳහන් වෙනවා. තමන්ගේ හිත හදාගන්න අවශ්‍ය උපදෙස් තමයි පින්වත් මෑණියන් වහන්සේ ඉල්ලීමක් කරලා තියෙන්නේ. ආසන්න අසපුවක සිල් සමාදන් වෙනවා කියලාත් දැක්වෙනවා. ඉතින් මෑණියන් වහන්සේ පැවිදි වෙන්න ගානට ලොකු කැමැත්තක් තියෙනවා කියලා තියෙනවා. මට පැවිදි ජීවිතයක් ගත කරන්න බැරිද මං හිතන්නේ අද දවසේ අපි කතා කරපු මාතෘකාවටත් සමගාමීව තමයි ලිපිය ලැබිලා තියෙන්නේ. මට පැවිදි ජීවිතයක් ගත කරන්න බැරිද? මගේ හිත හදාගන්න මට වචන ටිකක් කියන්න පින්නත් මෑණින් වහන්සේ කියලා තිල්ලීමක් කරලා තියෙනවා. මේ මගේ කර්ම ජීවිත කාලය පුරාම මට ගෙවන්න සිද්ධ වේද කියලාත් ඉල්ලීමක් කරලා තියෙනවා. බොහොම අනුකම්පාවෙන් මේ සඳහා පිහිට වෙන්න කියලාත් ඉල්ලීමක් කරලා තියෙනවා පින්නත් මෑණින් වහන්සේ. එහෙමයි පින්නත් වෙනස දරුවොත් ඉන්නවා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා සඳහන් වෙනවා. ස්වාමියාට හැකියාවක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා දරුවන්ව බලා ගන්න. ඔහොම නොමගගිය ස්වාමියෙක්ගෙන් දරුවන්ට රැකවරණය ලැබෙයිද කියලා සැකයක් තියෙනවා. ඒ හින්දා දරුවෝ ඉන්නවා නම් අම්මෙත් දරුවෝ තනි කරලා පැවිදෙන්න යනවා කියන එක අපි එකපාරට අනුමත කරන්න. දැන් මොකද දරුවන්ට ඕවගේ පෞල් පරිසරයක් තියෙනවා නම් ඒ අම්මගේ හේව නෝන කරනවා. ඒ හින්දා ඉවසන්ඩ වෙනවා. දැන් මේක ලිපිය සඳහන් වෙන පිනත් වෙනස ඇගේ මමත් කියනවලු ඉවසන්න ඉවසන්න කියලා නමුත් මට ඉවසන්න බැහැ ජීවිතේ නැති කරගන්න පවා හිතෙනවා නමුත් ඒකත් පවක් කියලා දන්න හින්දා එහෙම කරන්නත් නැහැ ජීවිතේ නැති කරගන්න පවා ඒකත් දරුවන්ට අම්මෙන් නැති වෙනවා එහෙම අම්මෙන් නැති වෙනවා අනික දැන් බැරි වෙලාවත් පැවිදි වුණා කියලා හිතන්න ওই දරුව මතක් වෙනවා බුද්ධ කාලේ එහෙම පැවිදිලා තියෙනවා නිකලස් වුණානේ බන්ධන කැඩුවා එහෙමයි ඒතර අද කාලේ කෙනෙක්ගේ පින් බලය එච්චර නිකලස් වෙන තරම් බලවත් නැහැ. එතකොට ආසාසනික ජීවිතය ආවෙන් පස්සේ දානි හම්බෙද්දි සමහරට දරුවමතක් වෙයි. බුද්ධ කාලෙත් තියෙන්නේ අර මේ කුමාර කස්සප තෙරණින් වහන්සේට දරුවා මතක් කිය අවුරුදු 12ක් දුක් විඳින්නේ. එහෙනම් එතකොට පැවිදි ජීවිතේ හරියට කරන්න බෑ. අතන දරුවොත් අසරණ වෙලා. එහෙනම් දරුවා දැන් තාත්තගේ ආදරේ ලැබෙයිද නැද්ද දරුවන්ට මොනව වේද කියලා කියන අපි දන්නේ නැහැනේ. එහෙනම් අම්මෙක්ගේ රැකවරණේ දරුවන්ට දෙන ගමන් ධර්මයේ හයිය ගන්න. අපි කියන ධර්මයේ හයිය ගන්න. කල්යාණ මිත්‍ර වහන්සේලාගේ ඇසුර ගන්න. ඒතර සංසාරේ අපිට උඩට වඩා ගොඩ දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන් ඉස්සරහට තව. දැන් ඒ දුවේ තරුණ කෙනෙක් වෙන්න ඕනේ නේ. එහෙමයි වෙන්නේ. කියන්නේ අවුරුදු 33 33යි. ජීවිත කාලෙම ඉවසන්න වෙයිද දන්නේ නැහැ කිව්වොත්. කියලා තිනවනේ. එහෙම. සමහරලාට ඉවසන්න වෙයි. හැබැයි අපි කල්ප කෝටි ගණන් නිරේ ගිහිල්ලා විඳපු දුක් ඉවසන්න ක්‍රමයකුත් නැතුව ඒවා සිහි කරනකොට මේ කාලේ පුංචි එකක්. මේ කාලේ පුංචි එකක්. ඒ දුක තරම් දුකක් අපි මෙතන විඳින්නේ නැහැ. එහෙනම් ඒ නිරේ දුක් විඳින සංසාරයට අකමැති වෙලා. ප්‍රේත ලෝකයේ විඳින දුක් තියෙන සංසාරයට අකමැති වෙලා මේ සංසාරයෙන් නිදහස් කරන ධර්මයට ආස කර කර කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ හේවනේ ඒ ධර්මයේ අරගෙන හිත සනස සනස කිසිම වෙලාවක ජීවිතේ නැති කරගන්න හිතන්න එපා. මේ මනුස්ස ජීවිතේ වටිනවා මේ මනුස්ස ජීවිතේ එකම පරමාර්ථය පැවිද්ද නෙවෙයි. හැබැයි ධර්මයේ ගැනීම පරමාර්ථය කරගන්න එක උතුම් එක. ගිහි වේවා පැවිදි වේවා ධර්මයේම ගන්න පිනක් තිබ්බොත් පැවිද්ද ලැබෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. ඒක පිනකින් වෙන එක. ඒතර අපි එපා කියන්නේත් නැහැ. හා කියන්නේ නැහැ. හැබැයි අ දරුවෝ ගැන හිතන්න වෙනවා. දරුවෝ ගැන හිතන්න වෙනවා. ඊගොඩ ඉක්මන් වෙන්න එපා. ජීවිතේ නැති කරගන්න හිතන්න එපා. ඉවසන්න. ඉවසන්න. පැවිදි ජීවිතයක් කියලා කියන්නේ ගොඩාක් ඉවසීම ඕන කරන එක. නැගී ජීවිතය ඉවසනවා කියලා කියන්නේ තමන් ධර්මයේ තුල. හොඳයි. පින්වත් මෑණියන් වහන්සේ ඒ යොමු කරපු ගැටලුව යොමු කරපු අයටත් අපි විශ්වාස කරනවා විසඳුම් ලැබෙන්නට ඇති කියලා. ඉතින් අද දවසේදීත් අපිට ලැබිච්ච කාල වේලාවත් අවසන් වෙනවා. කාල වේලාව අවසන් වෙන නිසා වෙන අද දවසට අපි ධම්සරණී සදහම් පිළිසඳර මෙතකින් නිමාවටපත් කරනවා පින්වත් මෑණින් වහන්සේටත් පාද නමස්කාර පූර්වකව අපි පුණ්‍යානුමෝදනා කරනවා අද දවසේදීත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කරලා බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස මේ ධර්මයේ දේශනා කරලා තවත් කෙනෙකුගේ ජීවිතය යහපත් කරගන්නට මේ ධර්ම කරණා යගේ ජීවිතවලට ගලපා ගන්නට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මේ ගෞතම බුදු සසුන තුළදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ සියලුම පින් එකසේ අනුමෝදන් වේවා එකසේ උපකාරී වේවා කියලා. ඉතින් දම්සන්නේ සදහම් පිළිසඳර නිමා කරන්නට සෝදානම් ඔබට පුළුවන් සුපුරුදු විදිහටම ඔබේ ලිපි අපිට යොමු කරන්න මතක් කරන්නම් අපේ ලිපිණිය නිෂ්පාදක දම්සන්නේ සදහම් පිළිසඳර ශ්‍රදා රූප වාහිනිය හේවාගම කඩුවෙල. ඔය ලිපිණිය ඔස්සේ ඔබේ ගැටලු අපට යොමු කරන්න. එසේනම් අද දවසට අපි ඔබේ නිවසින් සමුගන්නවා ලබන සතියේදීත් ඔබව මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය.